ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසින් 1981 පස්වෙනි මාස 18 වන වෙසක් තුන් පොහෝ දිනදී මෙම ධර්ම දේශනාව පවත්වන ලදී. අද වෙසක් පුර පසළොස්වක් ගිනියයි නොයි කන්දෙමි සිහි කටයුතු සැලකිය යුතු වටිනා දිනයක් බව මුංජි බුද්ධාගම් කාර්යය පවා සංකාරණය සාමුදාරණ්‍ය අවසන් විසක් පසලොස්වක් කියන පරිකාරයයි. මේ යෝගාවචර දීස දේශයෙන් ගන්නවා. ඒ දන්න නිසාම ඒ වෙනුවට ඒ මාත්‍රකා කරගෙන කරුණු කීපයක් සාධාරණ කිරීමට අද දිනේ බලාපොරොත්තු 2524 වෙනි වෙසක් පොසොලොස්සක සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පසුව ඊගොට ගණන් කරගෙන යනකොට පරිනිර්වාණයෙන් පසුව ලැබෙන 2524 වෙනි වෙසක් දිනය මේ වෙසක් දිනය යෝගාවචරයන්ට දීපාකාරයකින්ම සිහියට ගත යුතු තැනක් බව අරුණක් බව විශේෂයෙන් මතක් කරන්නට සතුටු වෙසක් අසලස්සක කිව්වහම මේ වෙසක් අසලස්සක නමින් දෙදස් පන්සිය විසි හතර වාරයක් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව ඇති වුණා කොයිතරම් වාර ගණන ඊට කලින් බුද්ධත්වය ලබාගත් උන්වහන්සේට විසක් පසළොස්වක වාල් 45ක් ජීවන්න සිද්ධ වුණා ඊට ඉස්සෙල්ලා ඒත් ගණනක් උන්වහන්සේ කියවා නැහැ. මේ වෙසක් 15ක කිව්වහම වෙසක් මාසේ ලැබෙන 15යි. බුදුරජාණන් වහන්සේගේ සිහි කටයුතු කරුණු රාශියක් සිද්ධ වුණා. මේ මේ ජීවිතේ ඒ වර්තමාන ජීවිතේ ඊට පළමුත් උන්වහන්සේගේ විදුවේ ප්‍රාගයක් ලැබෙන්න ඇති. විශේෂයෙන් මතක් කරනවා නම් උන්වහන්සේ යම් දවසක දීපංකර සරුවඥන් වහන්සේගෙන් විවරණ ගත්තා. ඒ විවරණේ ලබාපු දිනයත් වේදක්පුර පසළොස්වක් දිනයක් බව දේවතාවන්ගේ සඳහන් වලින් හිතන්න පුළුවන්. විසාඛා චන්දිම යුත්තා නුවන් බුද්ධෝ භවිස්සති කියලා ඒ ඉදිරිපත් වෙච්ච దేవතාවෝ කියන්න පටන් ගන්නවා. සඳ පුරාණ හොඳ එක්ක ඉදිච්ච විසානකට ආදර එදිලා කියනවා. ඒ නිසා වහන්සේ ඒකාන්තයෙන් බුදු වෙනවා කියලා උන්වහන්සේ ඉදිරියේ දේවතාව වහන්සේ කියන්න පටන් ගන්නවා. වෙසක් පසළොස්සේ කියන්නේ පසළොස්වක කියන්නේ චන්ද්‍රයා පුර චන්ද්‍රයා අපසලොස් දවස සම්පූර්ණ කරගෙන ඇවිල්ලා ඔය දවසේ මේ දිනේදී විසානකට කියන නැකතත් එක්ක එකතු වෙනවා. එතකොට විසානකට හා යෙදුණු පූර්ණ චන්ද්‍රයාගෙන් සඳහන් වන මාසයයි වෙතක් විශානගත කියන කෝ වනිනා නැගතක් වශයෙන් සඳහන් වෙනවා ලෝකේ. ඉතින් මේ විවරණ දීගත් දිනයත් බුදු බුදු වීමට අන්තිම භවිකයක් වශයෙන් භවිකයාණන් වහන්සේ කෙනෙක් වශයෙන් උත්පත්ති ලැබූ දිනයත් බුදු වෙච්ච දිනයත් වෙනනම් පාපු දිනයක් කියන මේවා සඳහන් කරන්නේ අපේ බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් කරන්නේ මේ වෙසක් 15 15ක් දිනේ සිදු දේ වශයෙන් ඒක අපට ප්‍රීතියට හේතු වන කාරණයක් බුදුරජාණන් වහන්සේගේ හැම ක්‍රියාවක්ම එක්තරා නියතයක් අනියමයක් අනුව එක්තරා નિયમિત ක්‍රමයක් අනුව ඉබේටම වාගේ සිද්ධ වෙලා ඒ නිසා මේ මෙහෙම සිද්ධ වුණා කියලා අපට හිතට ගන්න පුළුවන්. සමහර කෙනෙක් නොඑක් විදිහේ මත කියනවා. නමුත් අපට හිතා ගන්න පුළුවනි උන්වහන්සේගේ ඒ නියත ක්‍රියාව ඒකාන්තයෙන්ම සිද්ධ වෙන්නේ ඉඳ තියෙනවා. මහා පුණ්‍ය සම්භාරයක් නිසා. හිතන්න ඕන ඒ එකම එදා අධිවිච්ච වෙසක් පසළොස්වක නෙවෙයි අද. එතකොට අර පිරිනොම් පාන මේ කියන්නේ විවරණ ලබන්නා වූ අවස්ථාවේදී ලැබුණු වෙසක් පසළොස්වක දිනේ නෙමෙයි පස්සේ ලැබුණේ වෙනින් එකක් මේ. කාලේ පෙරලි පෙරලි යන නිසා ඒක නෙමෙයි වෙනින් කාලය. නමුත් අපට හිතන්න පුළුවන් මේ අතරින්ම මේ ලෝකය ලෝකයේ සිදුවීම් සම්බන්ධව කල්පනා කරලා බලනකොට මේ ලෝකයේ සිදුවීම් එක්තරා නියාම ධර්මයකට යටත් වෙලායි සිද්ධ වෙන්නේ. නිකම්ම ඉබේ සිද්ධ වෙනවා නෙමෙයි. මේ ලෝකේ වාසය කරන මේ සත්වයන්ගේ එක්තරා කර්ම ශක්තිය ඇසුරු කරගෙන ලෝක ධාතුවත් ඊට උපකාර වෙමින් ගමන් කරනවා. මේ ලෝක ධාතුව ඇතුලේ ලෝක ධාතුව ඇතුලේ වාසය කරන එතකොට මේ වායු මණ්ඩලයේ මේ විශ්වයේ කියන නමින් සඳහන් වෙන්නා වූ මේ සක්වල ඇතුළත වාසය කරන්නා වූ මේ සත්වයන් ඒ ජීවන ක්‍රමයේ ජීවනයේ පවත්වා ගැනීමට උපකාර වෙන විදිහේ දේවල් මේක ඇතුළෙන්ම සැපයනවා ඒ සැපයෙන්නා වූ ක්‍රමයට කියන්නේ කිස්තු බඩේ කියලා ඒ ඍතු බලය දියුණුවට හේතු වන ඍතු බලය කියනවා. පැවැත්මට හේතු වන ඍතු බලය කියනවා. විනාශ වීමට හේතු වන ඍතු බලය කියනවා. වෘද්ධි කාරක, ජීති කාරක, හානි කාරක කියන නම් සඳහන් වෙනවා. වෘද්ධි කාරක ඍතු බලය, ජීති කාරක ඍතු බලය, හානි කාරක ඍතු බලය කියලා ඍතු බලය තුන් විදිහකට ලැබෙනවා. ඒ සත්වයන්ගේ කර්මානුරූප ඒ සත්වයන්ගේ පැවැත්මට ගැළපෙන අන්දමට එක කාලයකදී මේ ඍතු බලය වෘද්ධිකාරක වශයෙන් ඒ සමහර කාලවල වෘද්ධිකාර කියන අවස්ථාව නතර වෙලා තීජිකාර නැව නැවතිලා හිටිනවා. දියුණුව නැවතිලා හිටිනවා. ඊළඟට හානිකාරක කළ ක්‍රමයෙන් පිළිහිමට යනවා. මේ කලියුගයේ වගේ සඳහන් වන්නා වූ මේ කාලේ විශේෂයෙන්ම සලකන්න තියෙන හේතු බලය හානිකාරක වශයෙන්. ඒ හානිකාරක හේතු බලය පවතින අවස්ථාවේදී මහා පින්නදී උත්තමයාණන් මහන්සේලාගේ ඒ පුණ්‍ය බලය නිසා කොටි කියන කොටසකුත් හිටිනවා. හිටි කියන කොටසකුත් හිටිනවා. අන්න ඒ විදිහේ වෘද්ධිකාරක, චිතිකාරක කියන මේ අවස්ථා දෙකම මේ ඇතුළේ ඉඳලා මෙන්න පුළුවන්. අර ආරමී ධර්මයන්ගෙන් සම්පූර්ණ වෙච්ච බෝධිසත්ව මහෝත්තමයන්න් වහන්සේලාගේ උත්පත්තිය ලැබුණාම ඒ දිසා ඒ බලයෙන් ලෝක ධාතු එක්තරා අන්දමකට සැලසීමක් මෙන්න මේ කාරණේ අපි සලකා ගැනීමට බුදුරජාණන් වහන්සේගේ දේශනාවක්ම අපි ඉදිරිපත් කරනවා. දැන් පළමුවෙන් ප්‍රකාශ කළේ ඒ ගාථාවේ සඳහන් වන අදහස් අප්‍රකට නැහැ. බොහෝ දෙනාට ප්‍රකටයි. සුඛෝ බුද්ධානං උපාදෝ සුඛා සද්ධම්ම දේශනා සුඛා සංඝස සාමග්ගී සමග්ගානං අපෝ සුඛෝ කරුණාතර කරුණාතරය විසඳා ප්‍රතිච කරුණාතරයි සුඛෝ බුද්ධාණං උපාදෝ බුදුවරයන්ගේ උපදෙස් සපායි මේ බුදුවරුන්ගේ උත්පත්තිය සපායි බුදුවරුන් වශයෙන් යම් කිසි අවස්ථාවක බුදු වීමට සුදුසු උත්මේ ලෝකයේ උත්පත්ති ලබා ගන්නා නම් එතකොට බුදු නෙමෙයි බුදුන් වහන්සේ වුණේ නැහැ නමුත් මේ අවස්ථාවේ පටන්ම ලෝකයාට සැපයක් සලකලපාරම එදාට ගෞතම උත්මයන්න් වහන්සේ අම්බිලි අවස්ථාවක පෞරුෂයේ පිළිඳ ගත්තා නම් ඒ අවස්ථාවේ පටන් දස එකඩ මාසක් පෞරුෂයේ වාසය කළා එන් බිහිවෙන අවස්ථාවේදී මුළු ලෝකෙම සැනසුණා අතරක් නැතුව ගිනි දැල් වලින් වෙලි වෙලි කෑ ගහමින් වර ගහමින් සිටියා වූ අපාය සත්වයන්ගේ ඒ කෑ ගැහිල්ල తాවකාලිකව සංකේතයි. අපායේ ගිනි తాවකාලිකව සැනසුණ මේ බුද්ධ මහෞෂධම ආනන් වහන්සේගේ උත්පත්ති නිසා ජීවිතයේ පළවෙනි දෙයක් වශයෙන් අපි කරනවා. අපායේ ගින්දර නිවිලා අපායට සැනසෙල්ලක් తాවකාලිකව ලැබුණා. මෙන්න මේක ඒකාත ජීවිතවලට සුඛෝ බුද්ධානම් උපාදෝ බුදුරයන්ගේ ඉපදීම සැපයක් කියන මෙන්න මේ කාරණේ මේ අනුව ඉතින් ප්‍රේතපායවල දුක් විඳ විඳ හිටියා ආහාරයක් නැතුව දැන් පොළේ බඳගෙන අඬාන වැළපි වැළපි කිසිම කෑමක් නැතුව ආහාරයක් නැතුව දැවි දැවි හිටියා වූ ප්‍රේතයන් ආහාර ලැබුණා දුක නිවුණා දැනගින්න ලැබුණා ප්‍රේතයන්ට සාදු සාදු කියලා යන්නෝ ඒ ප්‍රේතෝ සතුටුනේ අවස්ථාවේ නරපායින සත්‍යෝ සතුටුනේ අවස්ථාවේ තිරිසම් භක්තෝ කියන බැඳිලා හිටියාගේ වල් වල තැන් තැන් වල මල කුඩු වල බැඳිලා හිටියා සත්‍යෝ මැරෙන්න සූදානම් සමහර විට ගෙවල් වල බැඳගෙන හිටියා සත්‍යෝ පෑග ගහ හේතියා වැඩගෙන උන්ගේ මල පුඩු ගැලවිලා ගියා ඒ කූඩු වල දාලා ඉඳන් කූඩු වල දොරවල් ඇල්ලලා ගියා ඔවුන්ට කැමැති අන්දමට පියාදර කළා භක්තියෙන් යන්න පුළුවන්කම ලැබුණා ලොකු සැනසීමක් ලැබුණා වෙන වෙන සත්තුත්තේ විදියට බැඳිලා හිටියානම් ওই අවස්ථාවේදී ඒ නිදහස් වුණා තිරිසන් අපායි මනුෂ්‍යයන් අතර මනුෂ්‍යයොත් නොඑක් විදිහේ දුක් විඳ විඳ ඉති මිනිස්යන් හිටියා. හැපේන්නේ නැතුව ලෝකේ මොනම දෙයක්වත් බලා ගන්න බැරුව සත්වෝ හිටියා. ඕගොල්ලන්ට වෙනෙන්න පටන් ගත්තා. කන ඇහෙන්න නැතුව ඉති සත්වයන්ට කන ඇහෙන්න පටන් ගත්තා. ඇවිදින්න බැරුව හිටි සත්‍යයන්ට ඇවිදින්න පුළුවන් දුව ඇවිදින්න පුළුවන් වුණා වෙන වෙන යම් කිසි අනුපාඩුකම් තිබුණා නම් මේ සත්‍යයන්ට බඩගිනි දුක් තිබුණා නම් වෙන වෙන දුක් කරදර තිබුණා නම් ඕවා සංකීර්ණ කියා ආදී කියාගෙන කරන සත්‍යයන්ට පොළොව ඇවිදින සත්‍යයන්ට කිසිම කරදරයක් නැතුව ඇවිදින්න ව්‍යාසන කරන්න ඇවිදින්න පුළුවන් නිදහසේ ඇවිදින්න පුළුවන් අවස්ථාවක් සැලසුණා යමු කියන වහන්සේ බුදු වෙන්නේ ඉස්සෙල්ලා උපදී ලැබිච්ච අවස්ථාවේදීම ඔය විදිහට සිද්ධ වුණා සුඛෝ බුද්ධානං උපාදෝ කියන මේ කාරණේ තේන්නුව සම්පූර්ණයි බලාපුවාම බුදුරජාණන් වහන්සේගේ අදහස දිහා බලාපුවාම මේ කුංචි දේවල් මේ මහා විශාල දේවල් වශයෙන් අපිට පෙන්වන්න පුළුවන් නමුත් උන්වහන්සේගේ අදහස දිහා බලාපුවාම කුංචි ඒ කුංචි උන්වහන්සේ බුදු වුණා බුදු වුණාන් පස්සේ ලෝකයාට ධර්ම දේශනා අර බුදු වෙන්න අවස්ථාවේදීත් අර විදිහම දේවල් සිද්ධ වුණා. නොයෙක් වටිනා දේවල් සිද්ධ වුණා. එහෙම නෙමෙයි උන්වහන්සේගේ ධර්මය ලෝකේ පැතුරුණා. උන්වහන්සේ ධර්මයේ දේශනා කළා. දේශනා කරනකොට ඒ දේශනාවෙන් දෙවියන්, බ්‍රහ්මයන්, මිනිසයන් පමණක් නෙමෙයි අවශේෂ ජීව සත්‍යවම මේ දේශනාවෙන් සැනසු සැරසුණා. සංසාරයේ කිසිම ආසාවක් නැතුව, තේරුමක් නැතුව දුවවින්ද මේ සත්‍යයන්ට සංසාරයේ තේරුම් ගැනීමේ ශක්තිය ලැබුණා උන්වහන්සේගේ මේ දේශනාව අහලා. සුඛා සද්ධම්ම දේශනා කියලා කිව්වේ ඒකයි. උන්වහන්සේගේ ධර්ම දේශනාව අහලා දුක්ගිනි නිවා ගත්තා. සංසාරික දුක්ගිනි නිවා ගත්තා. අනන්ත කාලයක් මුළුල් වෙහි මේ සංසාරයේ දුක් විඳ විඳ ආපු මේ සත්‍යයන්ගේ ඒ දුක් ගොඩ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහලා අර දුක් ගොඩ නිවා ගත්තා මේ මහා පොළොවේ තියෙන වැලි කැට tikai ඊට වඩා දුක් ගොඩක් විඳින්න සූදානම් වෙලා විඳින්න සුදුසු වෙලා හිටි සත්‍යෝ හිටියා සූවිසි අසංඛේය. අසංඛේය 24ක සංඛ්‍යා සාමාන්‍ය ගණන් කරනකොට ගණන් කරලා ඉවර කරන්න බෑ. ඔය කොටස් වශයෙන් කියනකොට 24ක් ගණන් කරලා අවසන් කරන්න බැරි කොටස් 24ක්. මෙන්න 24ක සංඛ්‍යාවක්. අර තමන් දිගට විඳින්න තිබිච්ච දුක නතර කල කරගත්තා විඳපු දුක ඉවර වෙලා තිබුණා ඊළඟට විඳින්න තිබිච්ච දුක. මේ උන්වහන්සේගේ ධර්මය අහලා සාන්ති නිවන ලබා ගත්තා. නිවා ගත්තා. ඒ දුක ඉවර කරගත්තා. 24 අසංඛ්‍යයක් සත්‍යයක් අනන්ත පරිමාණ දුක් ගොඩකින් උන්වහන්සේ නිදහස් කළා. උන්වහන්සේගේ ධර්ම දේශනාව සුඛා සද්ධම්ම දේශනා සද්ධර්ම දේශනා උන්වහන්සේගේ ධර්ම දේශනාවත් අපගෙන දෙනවා කියලා උපත්යේ වාගේම මේකත් අපගෙන දෙනවා කියලා ඒ නිසායි බුදුරජාණන් වහන්සේගේ මුින්ම ඒ මොකෙහෙම පිටුනේ අදහස. එපමණක් අදත් එහෙමයි. අද අපට දැනසිල්ල තියෙන්නේ. උන්වහන්සේගේ ධර්ම දේශනාව නිසා. උන්වහන්සේ ධර්ම දේශනා කළා සෑහෙන ධර්මයක් ධර්ම දේශනා කළා. සෑහෙන විදියකට උන්වහන්සේ ක්‍රියා කළා. ප්‍රමාණවත් අන්දමට උන්වහන්සේට අවශ්‍ය තරමට සියලු වැඩ කළා අවසන් කළා. අවසන් කළා උන්වහන්සේ පිරිනම් පාවදා. පිරිනම් පාවදාන මුලින් උන්වහන්සේ දේශනා කළා යෝගෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේදිතෝ සෝවෝ මම චේන සත්තා කියලා ගැඹුරු වචනයක් උන්වහන්සේ දේශනා කළා. උන්වහන්සේ පිරිනුවන් පෑවෙනිකම් නෙමෙයි අපට ඉතුරු කළා යමක්. වචනයෙන් පමණක් නෙමෙයි ක්‍රියාවෙන් ඉතුරු කළා උන්වහන්සේ පිටපවදා. උන්වහන්සේ පිරිනුවන් පෑවට උන්වහන්සේ අද වැඩ ඉන්නවා කියලා අපට හැඟීම ඇති කරගන්න පුළුවන් මේ දේශනාව නිසා. ආනන්දය මා විසින් ඔබට යම් ධර්මයක් විනයක් දේශනා කළා නම් ඒ ධර්මයක් විනයක් කියන දෙක මාගේ ඇවෑමෙන් ඔබට ශාස්ත්‍රු වැඩ ශාස්ත්‍රු කෘත්‍යය සිද්ධ කරනවා ඇත කියලා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නව කාලයේදී එක බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළේ උන්වහන්සේ කොයි තරම් කොයි තරම් අපට කරුණාවක් මෛත්‍රියක් ඇති කළාද උන්වහන්සේ එක ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙක් නෙවෙයි 84000ක් ධර්මස්කන්ධය කන්දයන්ගේ වශයෙන් 84000ක් ශාස්ත්‍රෝන් වහන්සේලා අපට ඉතුරු කළා කියලායි උන්වහන්සේ පිළිගන්නේ නැහැ. උන්වහන්සේ අපට ඒ නිසා උන්වහන්සේගේ කරුණාව අදත් අපට පවතිනවා. අද අපි සලකන්නේ මේ ගිලම්පස පූජා කළේ, මල් පහන් පූජා කළේ උන්වහන්සේට වැඩකට නෙවෙයි. අපේ යුතුයකම අපේ යුතුයකම අපි ඉෂ්ට කළා උන්වහන්සේට ගරු කළා. යම් කිසි කෙනෙක් තවත් සැලකිය යුතු කෙනෙකුට ගරු කරනවා නම් පානක් ඉදිරිපත් කළා පානක් ඒ වෙනුවට කියලා කරු කරනවා. මල් ටිකක් ඉදිරිපත් කළා කියලා යම් කිසි වටිනා දෙයක් ඉදිරිපත් කළා කියලායි ඒ ගරු කිරීම කරන්නේ. මේ විදිහේ ගරු කිරීමක් කළේ යගා ඒ බුදුරජාණන් වහන්සේ. මහා කාරුණිකව සර්වඥ බුදුරජාණන් වහන්සේට අපි ඒ විදිහේ ගරු කිරීමක් කළේ අද දවසේ දේවල් පහ පූජා කිරීම. ඇත්ත වශයෙන්ම අපි දැන් මෙතන ඉඳගෙනයි මේ කටයුතු කළේ මේ බුදුරජාණන් වහන්සේට ගෞරව කළේ. මෙතන හිටියා නෙවෙයි. අපි බුදුරජාණන් වහන්සේ ස්පර්ශ කරන හැම දනටම හිත යැවුවා. ඒ දැන් වලට හිත යැවුවා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලුම්බිනි සාරානාත් සිනාරා සවත් නුවර විශාලා මහ නුවර ඔය ආදී තැන් වලට අපේ හිතේ මොනවාද ස්පර්ශ කරපු තැන් වැඩ හිටි තැන් වලට හිත යවුවා යවලා එක ඒව මතක් කරගත්ත උන්වහන්සේ ධර්ම දේශනා කරපු අන්දම අනුරාධපුරයේ අනුරාධපුරයේ හිත යනවා අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට රංගලි මහා සෑය ළඟට, රූපාරාමේ ළඟට, මයංගනේ ළඟට එතකොට ඔය විදිහේ අපට සිහි කරන්න පුළුවන් හැම ස්ථානයකටම මේක යොදලා උන්වහන්සේට කරු කළා. මේ කරු කලේ උන්වහන්සේ ලෝකයාගේ හිත පිණිස දේශනා කළා වූ ධර්මය අපට ලැබිලා තියෙනවා. ඒ ලැබීම ඒ ධර්මයේ දීපු උන්වහන්සේට අපි ගෞරව කිරීමක්. කෙරෙහි ගුණ සැලකීම වශයෙන් අපි මේ සැලකිල්ල කරමු. මේ දිසා අපේ අභ්‍යන්තරයේහි අපේ අභ්‍යන්තරයේහි කිය නොහැක ප්‍රමාණ කළ නොහැකි අපරිමාණ කුසල චිත්ත වාර රාශිය අපේ අභ්‍යන්තරයේ තම්පත් වුණා. පැලපදියා වුණා. පැවතුණා. මේ කුසල චිත්ත වාර ගණන් කරන්න බෑ. එක එක ක්‍රියාවක් ක්‍රියාවක් ගානේ අත පාවිච්චි කිරීමේ අවස්ථාවේදී ඒ අතේ එක එක ක්‍රියාවක් ගානේ. ඒ වගේම ශරීරයේ ක්‍රියාව යොදවන අවස්ථාවේදී ඒ ක්‍රියාවක් ක්‍රියාවක් ගානේ. වචනේ යොදන අවස්ථාවේදී වචනේ සම්බන්ධ ක්‍රියාවක් ක්‍රියාවක් ගානේ. ඒ දෙකම වෙනදන්නේ නැතුව හිත පමණක් දන්නා වූ අවස්ථාවේ මානසික ක්‍රියාවක් ක්‍රියාවක් ගානේ ඇතිුණේ කුසල් කුසල ශක්ති කුසලමය ශක්ති රාශියක් මේ අවස්ථාව මුළුල්ලේ පමණක් මේක කලින් හිටම් මේ වෙනුවට තුන් ආකාරයකින් කුසල ශක්ති රාශියක් පහළ වුණා. මේකට අපි විවහාර කරත හැකි ප්‍රවාහයක් කියලා. කුසල ශක්ති ප්‍රවාහයක් කියලා. ගංගාවක ජල ප්‍රවාහයේ වාගේ අපේ හිත් නැමැති ගංගාවේ කුසල කුසල ශක්ති ප්‍රවාහයක් තුන් විදිහකට පහළ වුණා කියලා අපි සලකන්න මේ ඇතිවෙච්ච කුසල චිත්ත ප්‍රවාහය කුසල ශක්ති ප්‍රවාහය තම තමන් හිත යොදා යොදාපු තරමට බලවත් බලවත් හත්යක් ඇති තමන් හොඳට සලකලා හොඳට නුවණ යොදලා ශ්‍රද්ධාව යොදලා සිහිය යොදලා වීරිය යොදලා බලපාන්නා වූ ප්‍රතිවිරුද්ධ අදහස් මර්ධනය කරගෙන උපකාරක ධර්මයන් ළඟා කරගෙන ඒ හිත් පැවතුවා නම් ඒ අවස්ථාවේදී මේ චිත්ත ශක්තිය චිත්ත ශක්ති ප්‍රවාහ තුන ඊටා බලවත් වෙනවා ඊටමත් බලවත් වෙනවා මේ විදිහ ඇතිවෙච්ච චිත්ත ශක්ති ප්‍රවාහ තුන අපේ අපි බලාපොරොත්තු වන්නා වන්දමට අපේ අ අභිමතාර්ථය මුදුන්පත් කර ගැනීමට මේ කුසල ශක්ති ප්‍රවාහයන් කීප ආකාරයකින් අපට උපකාර එක ආකාරයක් අපේ අභ්‍යන්තරයේ කලින් ඇති වෙලා තිබුණු කලින් දිනුන වෙලා තිබුණා වූ ඉදිරිපත් වෙලා යම් විදිහකින් අපේ වැඩට බාධා කිරීමට ඉදිරිපත් වෙච්ච ඉදිරිපත් වෙන්න තිබුණු යම් කිසි කුසල ශක්ති ප්‍රවාහ අකුසල ශක්ති ප්‍රවාහයක් ඇත්නම් ඒවා අයින් කරනවා ඒවා අයින් කිරීමේ ක්‍රියාව මේකෙන් සිද්ධ වෙනවා ඒක එකක් ඊළඟට අපට ඕමනා කරන්නා වූ කුසල ශක්ති වේග තියෙනවා ඒවට ඉඩ නැතුව තිබුණා කෙනෙකුගේ චිත්තසංතානිය සම්බන්ධව කල්පනා කරලා බලනකොට මේ චිත්තසංතානයේ මේ කර්ම ශක්ති සා මහා සාගරයේ රැල්ල වාගේ නොයෙක් විදියට පිරීලා කියන්නේ මේ චිත්ත ශක්තිය. ඒවට කර්ම වේග කියලා කියන්නේ. මේ කර්ම වේග නොයෙක් අන්දමට පිරීලා කියනවා. ඇතැම් විටක ඇතැම් විටක මේ කර්ම වේග ඉදිරිපත් වෙන්න බැරුව ලං වෙලා කියනවා ඉදිරිපත් වෙන්න බැරුව අයින් වෙලා කියනවා. වටිනා කර්ම වේග ඉදිරිපත් වෙන්න බැරුව කියනවා. මෙන්න මේ විදිහේ වටිනා කර්ම වේග ඉදිරිපත් වෙන්න බැරුව කියන වණන් අන්න ඒවා මේ කර්ම වේගය මේ අදකලා වූ කුසල කර්ම වේගය ඉදිරිපත් වෙලා අර ඕමනා කර්ම ටික ඉස්සරහට ගන්නවා. එතකොට අපේ වැඩ සාර්ථකව ගෙනියන්නවට බලය ලැබෙනවා ඒ එක බලය. අර බාධක කර්ම වේග අයින් කරන්නා වාගේ උපකාරක කර්ම වේග රාශියක් ඉස්සරහට ගන්න. එතකොට මේ විදියට අර උපකාරක උපකාරක කර්ම වේග රාශිය අවස්ථාවට අවස්ථාවේ අන්දමට ඉදිරිපත් වුණාම ඒ වගේම මේ අද සිද්ධ කරගත්තා වූ කර්ම වේගත් ඉදිරිපත් වුණාම ඒ දෙපැත්තකින් අපට උපකාර ලැබෙනවා. මේ උපකාර අපි බලාපොරොත්තු වෙන්නේ වෙන මොකක්වත් සඳහා නෙවෙයි. අප බලාපොරොත්තු වන්නා වූ අපේ යම් කිසි උත්තර මාර්ගයක් අන්නේ උත්තර මාර්ගය සම්පූර්ණ කර ගැනීමටයි. අපි බලාපොරොත්තු යන්නේ අප බලාපොරොත්තු වෙන මේ කාලේ මේ වෙසක් මාසයෙන් ආරම්භ වෙච්ච බුද්ධ වර්ෂයේ වශයෙන් ආරම්භ වෙච්ච මේ අන්තිම දවස අද වෙසක් පසළොස් සත්වව. ඊළඟට හෙට පටන් පළවෙනි දවස. අවපසව අව පළවෙනි පළවෙනි දවස. ඒ අද මේ මොහොතේ පටන් හෙට පැහැලගියේ පටන් එහාට ඉස්සරහට අපාපගේ ජීවිත මොන අන්දමකද ගමන් කරවන්නේ කියලා අපි දැන් තීරණය කරගෙන තියෙනවා අපේ ජීවිත අපේ මේ යෝගාවචර ජීවිත ගමන් කරවන්නේ මොන අන්දමකටද කියන එක අපි දැන් තීරණය කරගෙන තියෙනවා නොඅඩුව අපේ ජීවිත ගමන් කරවන්නේ ශාසනය දියුණු කරගෙන බුද්ධ ශාසනික ගුණ දියුණුවට ගෙන යන වැඩ පිළිවෙලකට මේ වැඩ පිළිවෙලට බාධක පරමාණු මාත්‍රයකවත් විරුද්ධ ධර්මයන් නම් ඒ සියල්ලම ලොකු ඒවා ගැන කියන්න දෙයක් නෑ පරමාණු මාත්‍ර උද යම් කිසි බාධක ධර්ම කියනවා නම් ඒ බාධක ධර්ම සියල්ලම මේ ගුණ ධර්මයන්ගේ බලයෙන් මේ චිත්ත සත්‍ය ප්‍රවාහයේ ඵලයේ අයින් වෙත්වා කියන අදහසක් තියලා මේ විදිය කටයුතු කරනව අවස්ථාවේදී මේ අද සිද්ධ කරගත්තා වූ කර්ම වාගේම අපට එහාදි ලැබෙනවා ඒ වාගේම ප්‍රවෘත්ති කර්ම වේග කියන જાතියක් කියන ප්‍රවෘත්ති කර්ම උත්පත්ති කර්ම වේග ප්‍රවෘත්ති කර්ම වේග කියන දෙකක් ප්‍රවෘත්ති කර්ම වේග මේ මොහොතේ ලැබෙනවා මින් පස්සෙත් ලැබෙනවා හෙටත් ලැබෙනවා අනිත්‍යත් ලැබෙනවා තවත් එහාට ලැබෙනවා මේ විදිහේ සංසාරික වශයෙන් සිද්ධ කරගත්ත නොඑක් විදිහේ ප්‍රවෘත්ති කර්මයන් මේවත් අපට උපකාරක වන දේවල් නැවත නැවතත් ඉදිරිපත් කළ අපේ චිත්ත ශක්තිය වේදවරා වර්ධනය කර ගැනීමට ඒව උපකාර වෙත්වා කියන අදහසක් ඇති කරගන්නවා මෙන්න මේ විදිහට මේ අවස්ථාවේදී අපි සලකන්න ඕන මේ ටික අපට ලැබුණේ මොහොක බලයෙන්ද සුඛා සද්ධම්ම දේශනා කියන උන්වහන්සේගේ දේශනාවේ අනුව හිත යදවීම නිසා බුදුරජාණන් වහන්සේ යම් කිසි අදහසක් දුන්නා නම් ලෝකයට ඒක වරදීනේ නැහැ ඒකාන්තයෙන් වරදීනේ නැහැ සුඛා සද්ධර්ම දේශනා සද්ධර්ම දේශනාව සපවත් කියලා උන්වහන්සේ දේශනා කළා. ඒ සපවත් වීම උන්වහන්සේ වැඩ කා වැඩ හිටි කාලේ පමණක් නෙමෙයි. ඒ කාලේ සිද්ධ වුණා, පිරිනන් පයවන් පස්සේ සිද්ධ වුණා, අදත් සිද්ධ වෙනවා, හෙටත් සිද්ධ වෙනවා. 2500ක් කාලයේ මුළුල්ලේ පමණක් නෙමෙයි. 5000ක් කල් මුළුල්ලේ පමණක් නෙමෙයි. තවත් එහාට සිද්ධ වෙන්නේ ඉඳී තියෙනවා. එනිසා අපි බලවත් විශ්වාසයක් තියාගන්න ඕන. බලවත් විශ්වාසයක් මේ ධර්ම දේශනාව උන්වහන්සේගේ ධර්ම දේශනාව උණයි අපි මේ ගමන් කරන්නේ. ඒ ධර්ම දේශනාව ආරක්ෂා කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ බලාපොරොත්තු වන්නා අපි ඒ ධර්ම දේශනාමය ධර්මමය ආධාස් වලින් හිත පුරවාගෙන හිත සම්පූර්ණ කරගෙන එයින් ප්‍රයෝජන ගන්නත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මතක් කරගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ හැම අවස්ථාවකදීම දේශනා කරලා දෙනවා කීප අවස්ථාවකදීම ධම්මෝ හවේරක්කති ධම්මචාරී. අපි ධර්මය ආරක්ෂා කරන පිරිසක් මේ යෝගාවචර පිළිස. ධර්මයේ හැදිරෙන පිරිසක් ධර්මයේ රකින්න පිරිසක් ධර්මමේ සාධනය රකින්න පිරිසක්. ඒ පිරිස ඒකාන්තයෙන්ම ධර්මයේ රකින. ධර්මයේ ඇවිත් අපෝ ආරක්ෂා කරන බව අපි තනියෙන් විශ්වාසය තියා ගන්නවා. අපි තනියම ජීවත් වෙනවා නෙවෙයි. අපේ ජීවිත තනියම නෙවෙයි අසරණ ජීවිත නෙවෙයි අපේ ජීවිත. යෝගාවචර ජීවිත විශේෂයෙන්ම සසරණයි, සනාථයි. සනාත වූ ජීවිතය යෝගාවචරය. ඒක හොඳින් කල්පනාවට අරගෙන අපි තදින් විශ්වාස තියාගන්න ඕන අපට ඒ බුද්ධ දේශනාවෙන් අපට පිළිද දෙනවා බුදුරජාණන් වහන්සේගෙන් පිළිද දෙනවා ධර්මයෙන් පිළිද දෙනවා ධර්මමය සාධනයෙන් පිළිද දෙනවා ඒ ධර්මමය සාධනයට අනුව කටයුතු කරන්නා වූ දෙවි දේවතාවුන්ගෙන් අපට පිළිද දෙනවා මේක අපි තදින් විශ්වාසයේ තියාගෙන වැඩ කරන්න ඕන බුදුරජාණන් වහන්සේ වදාළ ඒ සුඛා සද්ධම්ම දේශනාගෙන මේ අදහස නිතරම හිතේ තියාගෙන වැඩ කරන්න. මේ කරුණු දෙක සුඛෝ බුද්ධාණං උපාදෝ සුඛා සද්ධම්ම දේශනා කියන මේ කරුණු දෙකම දැන් සම්පූර්ණයි. දැන් සම්පූර්ණයි. එතොන්නේ හිත දැන් පිපිනිලා වාගේ කියන. ධර්මමය අදහසින් පිපිනිලා වාගේ කියන සතු ධාරාභාගයෙන් යුක්තව දැන් සම්පූර්ණ කරගෙනයි ඉඳී. මේ ළඟට අපට තව එකක් හිතන්න තියෙනවා. සුඛ සංඝස්ස සාමග්ගී. බුදුරජාණන් වහන්සේ මේක වදාළේ මොකටද? උන්වහන්සේගේ සාධනේ හාට ගෙනියන්නේ ඉන්නේ රැකගෙන යන්නේ ඉන්නේ සංඝ පිරිසයි. සංඝ පිරිසට අත දුන්නා උන්වහන්සේ. සංඝ පිරිස ගැන උන්වහන්සේ හිත යෙදුවා. උන්වහන්සේ ඒ සංඝ පිරිසට ලොකු බරක් ඉක්මවා. මගෙන් පස්සේ මේ සාධනේ මෙමා ඇතිකල සාධනේ වටිනා ධර්ම සාධනේ රැකගන්නේ මේ සංඝ පිරිසයි. මේ සංඝ පිරිස විසිරලා ගියොත් ඒක රැකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ හොඳට මේක මලෙන් තම්පත් කිරීමට උන්වහන්සේ මේ වචනේ යෙදුවේ. සුඛා සංඝස්ස සාමග්ගී සංඝයාගේ සමගිය සුවපත් එක. සුවපත්. සැප වෙන දෙන එක. සැප වෙන දෙන එක. ඒක අනිත් පැත්තට ගත්තොත් සුඛා සංඝස්ස වේදෝ අසාමග්ගී දුක්ඛා සංඝයාගේ සමගිය නැත්නම් ભેද වෙලානම් විනිවාණම් එතන සුඛයක් නැහැ දුකක් එතනදී කල්පනා කරලා බලන්න ඕන හිතලා බලන්න ඕන ගැඹුරට හිතලා බලන්න ඕන මේ බුද්ධ ශාසනේ ආරක්ෂා කරන්න ඉන්නේ කවුද මම තම තමන් හිතන්න ඕන මමයි බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේ මගේ බුද්ධ ශාසනය. ඒ අදහස කියනවා. කොතන සාසනික වැඩ කරත් ඒක මගේ වැඩක්. අපි හිතන්නේ එහෙමයි. කොතන හරි භාවනාවක් හොඳට ගෙනෙනවා හොඳට සිල් පුරනවා නම් එතන මගේ. කොතන හරි භාවනාව හොඳට කරනවා නම් හොඳට භාවනාවේ හොඳට ප්‍රතිඵල ලැබිලා තියෙනවා එතන මගේ. මගේ මගේ වැඩක් සම්පූර්ණ වුණා. මම සතුටු වෙනවා. අර මගේ අදහස කියන හැඟීම බඳු අවස්ථාවේදී ඉතාම ප්‍රයෝජනයි. මගේ මගේ කියන එක හොඳ නැහැ සමහර තැන්වල. නමුත් බුද්ධ සාධනේ සම්බන්ධ කරගෙන මේ මගේ කියන එක හොඳයි. සංඝයා සංඝයා කියන්නේ විශේෂයෙන් කවුද සංඝයා කියලා නියම වශයෙන් කියන්නේ ඉන්නේ. නිකන්සි උර්දාගත තරමට සංඝයා නැහැනේ. සංඝ වෙන්නේ නෑනේ. නියම සංඝයා වෙන්න යටත් පිරිසේ කල්යාණ පුතඥන තත්වේනවත් පැමිණලා හිටින්නවා. ඉතින් සංඝ තත්වේට ගුණ රකින්නවා නම් එතකොට හොඳට සතර සංවර සීලේ රාගමින් සීල විසුද්ධිය සම්පූර්ණ කරගෙන චිත්ත විසුද්ධි සම්පූර්ණ කරගෙන දිට්ඨි විසුද්ධි සම්පූර්ණ කරගෙන ඔය විදිහට ඔය තරමින්වත් ඉන්නවා නම් අන්න හොඳ සංඝයායි ඒ හොඳ සංඝයායි එතකොට තව එහාට දියුණු කරගෙන ඉන්නවා නම් ඒ ධර්මත සංඝකම මේ ගුණ ධර්මයන් ආරක්ෂා කරන පිරිස හිතන්න ඕන මම සංඝ පිරිසටයි කියන්නේ එතකොට මේ අනිත් ඉන්නේ සංග පිටටයි. මේ ඉන්නේ සංග පිටිට. මේ සංග පිටිට හිතන්න ඕන අර බුදුරජාණන් වහන්සේගේ වචනේ සලකන්න ඕන සුඛා සංගත සාමග්ගී මේ සමගිය ඉතා වටිනා දෙයක්. මේක තියාගන්න ඕන. මක් නිසාද උන්වහන්සේ මෙහෙම වදාළේ? අර අර මේක සඳනේ එහාට ගෙනියන්න ඉන්න පිටසක් නිසා පමණක් නෙමෙයි යම් කිසි අවස්ථාවක මේ සමගිය නැති වුණා නම් එදාට දැන් තැන් වල අහු මුළු වල කෙඳිරීම ඇති වෙනවා අන්න අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි අරයා බලන හැටි හොඳ නැහැ අරයා යන හැටි හොඳ නැහැ අරයා කතා කරන හැටි හොඳ නැහැ එයාගේ වැඩ හොඳ නැහැ ওই විදිහේ දැන් දැන් වල කොඳුරනවා නම් සමගියක් නැහැනේ. සමගියක් නැහැ. එතකොට මොකද සමගියක් නැදනා වෙන්නේ? භාවනාව ගෙනියන්න බෑ. අර කෙදිරීම නිසා ඇති වෙන්නේ නොඑක් විදිහේ හිතේ වේග ඇති වෙන්නේ නරක පැත්තේ වේග ඇති වෙන්නේ ඉතින් අර සුඛා සංකල්ප සාමග්ගිය කියන එක අනිත් පැත්තයි සමගි නැත්නම් සමගි නැත්නම් සීලය රැක ගන්න බැරි වෙනවා. ඉන්ද්‍රිය සංවරය නැති වෙනවා. සති සම්පජාඤ්ඤය නැති වෙනවා. එතකොට අසංවර ප්‍රමාදේ අසංවරේ ප්‍රමාදේ එහාට දිගට දිගට නරක පැත්තයි වැඩි. බුදුරජාණන් වහන්සේ මේ අනාගත භය දේශනාවක දිනනවා එක කාරණයක් යම් කිසි අවස්ථාවක යම් කිසි අවස්ථාවක භාවනාවේ යෙදෙන යෝගාවචරයන් ගැන දැන් මේ අවස්ථාවේදී හොඳට සංගයා සමගි වෙලා ඉන්නවා. ඇතැම් විටක මේ සංගයා ආසමගි වෙන්න පුළුවන්. ආසමගි වුණොත් මගේ භාවනාවට බාධා කියලා සලකන්න ඕන. ඒ නිසා සමගි සම්පන්න අවස්ථාවේදී ඇකි ධාතුලට භාවනාව කරගන්නට උනන්දු වෙන්නේ කියලා උන්වහන්සේ දේශනාවක් කරා. සමගයක් නැති අවස්ථාවේදී හිතේ ඕනෝන් කෙරෙහි කරුණාව මෛත්‍රිය නැති වෙනකොට භාවනාව ගෙනියන්න බෑ. ඒ නැති වෙන එක්කෙනාගේ භාවනාව පමණක් නෙවෙයි අනිත්‍ය සංගත භාවනාව ගෙනියනවා. අන්න ඒකයි භයානකම්. සමහර විට අපි හිතමු එක්කෙනෙක් දෙන්නෙක් සම්බන්ධව මේ කරුණාවක් මෛත්‍රියක් නැතුව හිත පාවිච්චි වෙනවා කියන්නේ. ඒ නිසා තවත් උදවියට ඒ ලෙඩේ එනවා. අර වසංගත කියලා වගේක් තියෙන සංක්‍රමණ රෝග සංක්‍රමණ රෝග කියලා රෝග જાතියක් තියෙනවානේ. මාරු විමාරු වේ යන්නේවා. අන්න ඒ විදිහේ සංක්‍රමණේ ඒ විදිහේ සංක්‍රමණ රෝගයක් වාගේ වෙනවා මේක දිගින් දිගට දිගින් දිගට යනවා මෙන්න මේ නිසා අද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මයේ ඉදිරිපත් කරගෙන අපි බලාපොරොත්තු වෙන අදහස මොකද්ද නිවන් අවබෝධ කරගෙන සතර දුකින් නිදහස් වීම ඒක කාටවත් බාර දෙන්න බෑ. කාගවත් අඩුපාඩුව නිසා ඒක අයින් කරන්නත් බෑ. නායකයන්ගේ අඩුපාඩුවක් නිසා හෝ කපකරුවන්ගේ අඩුපාඩුවක් නිසාම අනිත් ඉන්න පිරිසේ යම් විදිහ අඩුපාඩුවක් නිසාවත් මේක මේ අදහස කාටවත් බාර දෙන්න බෑ අයින් කරන්න බෑ ඒ මොකදක් බලාපොරොත්තු වෙලා මේ ආරණ්‍යයට පැමිණියේ. මේ ආරණ්‍ය පරිසරය ඇසුරු කරන්නට බලාපොරොත්තු වුණේ අර නිවන් ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ ප්‍රධාන පරමාර්ථයේ පිටයි. මේ පිටත් මොනම අදහසක්වත් නැහැ මේ යෝගාවචරයෙන් මට හොඳට කියදැයි. එසේනම් නිවන් දැකීමට කටයුතු කරන්නට බලාපොරොත්තු මේ යෝගාවචරය. තම තමන්ගේ අභ්‍යන්තර වල යම් කිසි අනිත් පුද්ගලයන් ගැන යම් කිසි නොපෑසුම්කම් තියෙනවා නම් අමනාප අදහස් තියෙනවා නම් නොගැලපෙන අදහස් තියෙනවා නම් ඒ විදිහ අදහස් මේ අවස්ථාවේදී වමාරන්න ඕන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ධර්ම ශාසනය වෙනුවෙන් මහා සංඝරත්නය වෙනුවෙන් අෂ්ටාර පුජ්‍යල එතකොට සරියුත් මහරහා සරියුත් මුගලන් ආනන්ද නන්ද රාහුල කාශ්‍යප ආදී මහරහතන් වහන්සේලාගේ නාමයෙන් බුද්ධ ශාසනයේ නාමයෙන් තමන්ගේ අභ්‍යන්තරයේ තිබෙනා වූ නොගැලපෙන අදහස් මේ අවස්ථාවේදී වමාරලා දාන්න ඕන. වමාරලා දාලා ඉන්න හොඳ පිළිසිදු අදහසක් ඇති කරගන්න. පිළිසිදු හිතක් ඇති කරගන්න. පිළිසිදු චිත්ත සංධානයක් ඇති කරගන්න ඕන. මේ පිරිසිදු චිත්ත සංතානයේ තමයි එහාට අපට පාවත් කරගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැතු අර මේ අසනීපකම් මේ දුර්වලකම් මේ වැරදි මේ කෙලෙස් එක්ක මේ හිත ගමන් කරනකොට කවදාකවත් නියම ප්‍රතිඵල නම් ලබන්න බලාපොරොත්තු වෙන්න ඕන නැහැ. මේ හැම කෙනෙකුම බලාපොරොත්තු වෙන්න ඕන දන්නවා නියමාන්දමෙන් නිවන අවබෝධ කර ගැනීමටයි මොනාන්දමකින් හරි යම් කිසි දුර්වල හැඟීම් තියෙනවා නම් නොගැලපීම් තියෙනවා නම් මේ අවස්ථාවේදී සම්පූර්ණයෙන් ඊට පිළිසිදු කරගන්න ඕනේ. පිළිසිදු කරගන්න ඕන පිළිසිදු හිතක් ඇති කරගන්න ඕන. අර බුදුරජාණන් වහන්සේ වදාළ පමස්සර විදම් වෙක්කේ චිත්තං කියන එක අර පමස්සර தත්වයට ඇති කරගන්න ඕන. පස් කරගන්න ඕන. සාන්ත தත්වයට පමනවා ගන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ සම්බන්ධව උන්වහන්සේගේ දේශනාව අහලා උන්වහන්සේගේ දේශනාවෙන් සතුටු වෙච්ච ශ්‍රාවකයන් වහන්සේලා කියාපු වචන දෙකක් මතක් කර දෙන්න සතුටු. සෝ භගවා බවුන්නම් වත දුක්ඛ ධම්මානං අපහත්තා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මා පිළිබඳ මා පිළිබඳ බොහෝ දුක් කොටස් උන්වහන්සේ අයින් කළා දැම්මා. බවුන්නං වත සෝ භගවා සුඛ ධම්මානං උපහත්තා. නිගට ගෙන ගියා වූ මහා දුක් කොටස් උන්වහන්සේ අයින් කළා මගේ సంతානයේ නිබිලා. උන්වහන්සේ ඒ වාගේම මට ළඟා වෙන්න බැරි මට අත ගහන්න බැරි තරම් ඈත තිබිච්ච වටිනා ගුණ ධර්ම සැප කොටසක් මට ඉදිරිපත් කළා දුන්නා කියලා රහතන් වහන්සේලා ප්‍රකාශ කළා. රහතන් වහන්සේලා ඔය ආදාළ ප්‍රකාශ කළා. සැපයට පැමිණිලා අර දුක් ඉවර කරගෙන නියම සැපය තේරුම් අරගෙන උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙනුවට උන්වයි ටික ප්‍රකාශ කළා. අපිත් අන්නේ ටික හිතාගෙන ඒ විදිහේ හිතාගෙන අපේ බලාපොරොත්තු ඒකයි කියන හැඟීම ඇති කරගෙන ඒ නියම දුක් කොටස් සම්පූර්ණයෙන් ඒ බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් අපි අයින් කිරීමටත් උන්වහන්සේගේ නාමයෙන් සැප කොටස් අත්පත් කර ගැනීම ආදාවෙන් අපේ දුර්වල දැන් අපි අයින් කරන්න දුර්වල අදහස් අයින් කරන්න දුර්වල හැඟීම් අයින් කරන්න ඕන කෙලෙස් අදහස් අයින් කරන්න ඕන නිකෙලෙස් අදහස් හිතේ තැන්පත් කර ගන්න ඕන නිකෙලෙස් පිරිසිදු කරුණා මෛත්‍රී සාධාරණ ශාන්ත දාන්ත ප්‍රණීත වටිනා අදහස් මේ චිත්ත සංතානේ පුරවා ගන්නවා පොළව ගන්නකොට මේ ඒ විදිහේ අපේ හිත සංකේත සම්දානවල පුරව ගන්නකොට සමගාණං තපෝ සුඛෝ කියලා දේශනා කළ උන්වහන්සේගේ දේශනාව 100% ක්‍රියා කර ක්‍රියාව යොදව ගන්න පුළුවන් ක්‍රියාව යෙදෙනවා ඒක කිසි මහන්සියක් නැහැ නියම අන්දමෙන් ක්‍රියාවේ යෙදෙනවා සමගාණං තපෝ සුඛෝ සමගී ඌවන්ගේ තපස සැපයි. සමගී නැත්නම්ගේ තපස ඇත්තේ නැහැ. ඒක නැති වෙලා යනවා. ගෙවිලා යනවා. තපස ගෙවිලා යනවා. සීලය නැති වෙලා යනවා. සමාධිය නැති වෙලා යනවා. ප්‍රඥාව නැති වෙලා යනවා. නිකං හිස් මිනිසු කොටසක් වෙනවා. මෙන්න මේ මේ ටික අද බලාපොරොත්තු වෙනවා කියන්න. අපි එහාට ලෝකෝ අධිෂ්ඨාන ශක්තියකින් යුක්ත වැඩ කරන්න බලාපොරොත්තු වෙන පිරිසක් ඉන්නවා. ලෝකෝ චිත්ත ශක්තියක් ඇති කරගෙන අධිෂ්ඨාන ශක්තියක් ඇති කරගෙන වැඩ කරන්න බලාපොරොත්තු වෙන පිරිසක් ඉන්නවා මම දන්නවා. ඒ උදවියට, ඒ අත්තන්ට, ඒ පින්නතුන්ට ශක්තිය වැඩෙන අන්දමටයි අද මේ කතාවට මම කරන්න බලාපොරොත්තු මේ මේ වේලාවේ ඒ දැන් සමහර විටක වෙලාව භාග්‍යා කියලා මම හිතනවා. නමුත් මට මේ කතා කළයි කියලා මේ ටිකක් හයියෙන් කතා කළයි කියලා අමාරුවක් නෑ. ඒ මොකද මගේ හිතටත් ලොකු ශක්තියක් හදාව. විහාරෙට ගියේ ඒ ශක්තිය උඩයි. විහාරෙට ගියේ ඒ ශක්තිය උඩයි. තවත් එහාට මේ ශක්තිය පාවිච්චි කරගන්න මම බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙන මේ ශක්තිය මේ සාමාන්‍යයෙන් ලෞකික වශයෙන් අදහස් වලට නැඹුරු වෙන ලෝකෝත්තර ගුණයන් දිනු කර ගැනීමට උපකාර වෙන අන්දමටයි මේ ශක්තිය යොදන්න මා බලාපොරොත්තු වෙන්නේ මාස්ටර්ලා මේ ජීවිතේ ඉතා කොයි වෙලාවෙ මේ ඉවර වෙයිද කියලා අපිට කියන්න බෑ බොහොම නිර්ජ්‍ය වාගේ ජීවිතයක් නමුත් හිත තියෙනවා බලවත්ව ඒ කියන්නේ මේ සාධනේ දියුණු කරගීම. දීමේ ප්‍රධාන අදහස ඇති කරගත්ත ඇති කරගෙන ඉදිරිපත් වෙච්ච ඉදිරිපත් කරගත්ත හිත තව හොඳට තියෙනවා. මේ පින්නතුන් හොඳට වැඩ කරනවා. හොඳට වැඩ කරනකොට මගේ ඒ හිත තව තවත් උනන්දු වෙනවා. ඒ නිසා මේ පිළිසෙට විශේෂයෙන් කියන්නට බලාපොරොත්තු වෙනවා. දැන් බොහෝ කාලයක් ගත වුණා. බොහෝ කාලයක් ගත වුණා මේ ආරණ්‍ය වැඩ පටන් අරගෙන බලාපොරොත්තු තරමට සාර්ථකව වැඩ ගෙනියන්න ඒවත් හිතනකොට සමහර විට සංවේග ඇති වෙනවා. නමුත් අපි ලෝක ධර්ම වලට යට වෙන්න ඕනනේ. ලෝක ධර්ම වලට යට වෙනවා. අගනීක වලට, කායේ අගනීක, හිතේ අගනීක, ওই විදිහේ අගනීකකම් නොයෙක් විදිහේ ඇති වෙනවා. ඕවට යට වෙනවා. ඕක සිරිතක්. ඒවට යට වෙන එක සිරිතක්. නමුත් මේ යට වෙලා ඉන්න නරකයි. යට වුණා ඒක යට වෙච්ච බව තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන ඒක අහක දාලා ආයෙ නැගීලා මේ වැඩ කරන්න බලාපොරොත්තු ඒක ඒ අදහස කලින් තියාගන්න ඕන. මේ යෝගාවචරයන්ටත් නොයි අඩුපාඩුකම් ඇති වෙන්න පුළුවන්. ඇති වෙන්න පුළුවන්. එතකොට කැපකරුවන්ගෙන් දායක උදෙවයෙන් පිළිසෙන් නොයේ කාල ගුණයේ අනුව තමන්ගේ ශාරීරික තත්ත්ව අනුව නොයේ කඩුපාඩුකම් ඇති වෙන්න පුළුවන්. ඒ මොන අඩුපාඩුවක් වුණත් හිත අඩුපාඩු කරගන්න නරකයි. යම් කිසි පරමාර්ථයක් ඉෂ්ට කර ගැනීමට ඉස්සරහට පය තිබ්බානම් ඒ පය එහෙම මේ ඉස්සරහට ඉස්සරහට තියෙනවා මිසක් පස්සට ගන්නේ නැහැ කියන අදහස තියාගන්න ඕනේ. ඒ තියාගෙන වැඩ කරන්න උනන්දු වෙන්න ඕන. උනන්දු වෙන්න ඕන ධර්මයේ අපට පිළිගයි. බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මය ක්‍රියා කරනවා. ධර්මයේ ක්‍රියා නොකරන දෙයක් නෙවෙයි. ඒක ක්‍රියාකාරී. අපි නිකන් හිටියත් සමහර විට ධර්මයේ ක්‍රියා කරනවා. අපි ඒක තේරුම් ගන්න ඕන. ඒ ක්‍රියා කරන ධර්මයේ අපි තේරුම් ගන්න අපතොල දියුණු කරගත්ත හැටි යන ක්‍රියාකාරීත්වය අපට එකතු වෙනවා. අපට තියෙන්නේ මේ ධර්මමය අදහස් අප තුළ දියුණු කරගන්න ඕන. අර අධර්මමය කෙලෙස් සහිත අදහස් අයින් කරන්න ඕන. ධර්මමය අදහස් අපේ හිත තුළ දියුණු කරනකොට ධර්මයේ අපට උපකාර කරන බුදුරජාණන් වහන්සේ අපට අපේ ඉදිරියේ ඉඳගෙන අපේ ඔළුව අතගාන නිසා අතගාම අපට උපකාර කරනවා අපි හිතන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවා. කොහේද බුදුරජාණන් වහන්සේ කියලා හිතන්න නරකයි. ධර්මයේ උන්වහන්සේගේ ධර්මයේ දිනනවා. ඒ ධර්මයේ බුදුරජාණන් වහන්සේමයි. ඇතැම් විට අපට බුදුරජාණන් වහන්සේගේ වේදයෙන් ධර්මයේ ඉදිරිපත් කළ අපට උපකාර වෙනවා. ඒකත් අපි හිතන්නවා. ඒ ධර්මයේ බලය එයිමයි. අන්න ඒ නිසා අපි තනියම වැඩ කරනවා නෙවෙයි. අර මුලින් කිව්වා වගේ අපි අසරණව අනාථව වැඩ කරනවා නෙමෙයි. සනාතව සසරණව ධර්මයේ එක්ක අපි වැඩ කරන්නේ. අපට ධර්මයේ අපේ ජීවිතය රැක ගැනීමට අපේ අදහස් සම්පූර්ණ කිරීමට ධර්මයේ ඉදිරිපත් වෙලා ඒ ඉදිරිපත් වෙනවා ඒකාන්තයි. ඒ බව කල්පනා කරගෙන තේරුම් අරගෙන මේ පින්නතුන් කල්පනා කරගෙන අපේ මේ වටිනා මේ ජීවිත වටිනා ජීවිත. මේ වටිනා ජීවිතේ ජීවිත වලින් එක මොහොතක්වත් මොහොත කියන එක ඊටාම පුංචි මොහොත. එක ක්ෂණයක්වත් මොහොතක්වත් අපත නොයන්න අහක නොයන්න අපි වැඩ ගෙනියන්න. අහක යනවා කියන්නේ මොකද? මේ හිතේ කෙලෙස් වලට යට කරගෙන හිත කෙලෙස් වලට යට කරගෙන කෙලෙස් වලට හිත දීගෙන වැඩ කළොත් කාලය අපත ගියා අහක ගියා ප්‍රමාදේ වැඩිලා කාලය ගත කළා නම් කාලය අහක ගියා කාලය කාගෙන ගියා කාලයෙන් නියම ප්‍රයෝජන ගන්න නම් මොහොතක් අයින් කරන්නේ නැතුව මොහොතක් ධර්මයෙන් අයින් කරන්නේ නැතුව ප්‍රමාදේ වැටෙන්නේ නැතුව කෙලෙස් වලට ඉඳ නොලවෙනාන්නමට කටයුතු කරනවා නම් ආන්න ඒකයි ඒ වටිනාගේ ප්‍රයෝජනවත් දේ ඒකයි කියලා කලකාගෙන කල්පනා කරගෙන මොහොතක් අහක දාගන්නේ නැහැ. මේ කාලේ අහක දාගන්නේ නැතුව අප්‍රමාදව වැඩ කරන්නේ කියන එකයි මේ අවසාන වශයෙන් කියන්නට බලාපොරොත්තු වෙන්නේ. අද වෙනි මේ වේදක් වසලස්වන් දවසක මේ රටේ නොයේක් විදිහේ දේවල් වෙසක් උත්සවයේ සම්බන්ධව නොඑක් දේවල් ඇති. තොරණ ගහගෙන එතකොට වෙන වෙන චිත්‍ර හරි ගස්සාගෙන පෙරහැරවල් කරගෙන නොඑක් විදිහේ දේවල් කරන. නමුත් මේ අපේ මේ වෙසක් උත්සවය වෙනුවෙන් මේ බලාපොරොත්තු කරපු මේ පුද පූජාවල් ඉදිරිපත් වෙලා කරපු දේවල් ඒ හැම වෙසක් පෙරහැරක්ම වෙසක් උත්සවයක්ම ඒ ක්‍රියාවක්ම අභිභවනය කළා මතු ඊට වඩා මතු හේලි මතු වෙලා ඉතිනවා ඇති මේක ලොකු සත්‍යයක් ඇති ඒ බව කල්පනා කරගෙන මේ පිරිස එක පිරිසක් වුණත් සුළු පිරිසක් වුණත් මම සුළුයි කියලා සලකන්නේ නැහැ. මේ අත්ංගේ අදහස් වටිනවා. මේ විදිහේ අදහස් ඇති නැත්නම් හොයාගන්න 100කින් 1000කින් අමාරු. 100කින් 1000කින් අමාරු එක්කෙනෙක් හොයාගන්න. ඒ මේ නිසා මේ තේරිලා ඇවිල්ලා ඉන්න පිරිස පාරමී පුරාගෙන ආපු පිරිසක් වශයෙන් සලකන්න. ඒ විදිහව සලකනවා මේ අතොත් හිතට ගන්න ඕන අපි මේ එක සම්බන්ධයකින් එකම එක සම්බන්ධයකින් යුක්තව මේ අපි මේ වැඩ කරන්නේ මොනම ભેදයක්වත් අපේ තුල ඇත්තේ නෑ හොඳ කරුණා මෛත්‍රිය මෛත්‍රී මේ කාය කර්ම මෛත්‍රී මේ වාක් කර්ම මෛත්‍රී මේ මනෝ කර්ම කියන මේවා මෛත්‍රියෙන් යුක්තව මෛත්‍රියෙන් පෙරි පෙරි අපි මේ වැඩ කරන්න බලාපොරොත්තු වෙන්න ඕනේ ඉස්සරහට කරන්න තිබෙනා වැඩ ටික අන්‍යෝන්‍ය ආධාරය තියෙන්න ඕනේ හිතින් ආධාරය තියෙන්න ඕනේ වචනෙන් ආධාරය තියෙන්න ඕනේ ක්‍රියාවෙන් ආධාරය තියෙන්න ඕනේ එකට ගැටීම් බැඳීම් ඕන නැහැ ඇලීම් හොඳ නැහැ ගැටීමයි බැඳීමයි ඇලීමයි මුලාවට හේතු වෙන අන්දමට දේවල් ඒ කෙලෙස් ඇති වෙන දේවල් ඒ අයින් වෙලා අයින් වෙලා වෙන් වෙලා ඉඳගෙන අර මෛත්‍රීමය කාය කර්මයේ මෛත්‍රීමේ වාක් කර්මයේ මෛත්‍රීමේ මනෝ කර්මයේ කියන මේවා පවත්න්නේ ඉතින් ඒක සම්බන්ධයෙන් යුක්තව කටයුතු කරනකොට බුද්ධ ශාසනයේ දියුණුවේ තම තමන් තුළ බුද්ධ ශාසනයේ දියුණුව වෙන තහණුගේ ඉතා සංතානවල ශාසනයේ දියුණුව වෙන මුළු ලෝකයම බුද්ධ ශාසනයේ දියුණුව වෙන ඒ නිසා ඒ විදිහේ කල්පනා කරගෙන කටයුතු කරන්නට බලාපොරොත්තු වෙන්න ඕන. ඊළඟට කල්පනා කරමු අපි මේ සිද්ධ කරගත්තා වූ සියලුම කුසලානිසංසය. එකක් එකක් ගාණි අපි තැම්පත් සිතින් කල්පනා කරනවා. මේ මොහොත වෙන තුරු අපේ හිත් වලින් කයින් වචනෙන් හිතින් වෙන තුන් වලින් සිද්ධ කරගත්තා වූ යම් තා කුසල සම්භාරයක් නැත්නම් මේ සියලු කුසල සම්භාරය බුද්ධ සාධනය ආරක්ෂා කරන්න බලාපොරොත්තු වන බුද්ධ සාධනය සම්බන්ධව සාක්ෂි කියනවා හිමීමට ශක්තිය යම් තරම් දෙවි දේවතා සමූහයක් නැත්නම් බ්‍රහ්ම රාජ සමූහයක් නැත්නම් ඒ වගේම බුද්ධ ශාසනයේ ජීවුණුවට බලාපොරොත්තු වන්නා වූ යම් තාක් සත්ව කොටසක් ඇත්තා. ඒ හැම කෙනෙක්ම මේ පින් අනුමෝදන් වෙලා තව තවත් මේ බුද්ධ ශාසනයේ ස්ථිරව දිගට ගෙන යාමට ආරක්ෂා කර ගැනීමට මේ පින් අනුමෝදන් වීමෙන් අපට උදව් වෙත්වා කියලා දෙවියන්ටත් බ්‍රහ්ම රාජයාටත්